සත්ත හතේ තථාගතස්ස බෝධිති පින්නතුනේ අද ධර්ම දේශනාව සඳහා මාත්‍රිකා කරන්නට යෙදුනේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නගරූපම සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ අනවරාග්‍ර සංසාරෙහි දුක් විඳින සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළා සමහර අවස්ථාවල මේ ගැඹුරු ධර්මය තේරුම් ගන්නට තථාගතයන් වහන්සේ එක එක දේවල් උපමා කරමින් මේ ධර්මය අපට දේශනා කරලා තියෙනවා ඒ වගේ නගරයක් උපමා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම තමයි නගරූපම සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි නගරයක් ආරක්ෂා කරගන්න රජුරෝ නගරයක් කියලා කියන්නේ මේ කොළඹ නගරේ ගාලු නගරේ වගේ නගරයක් නෙවෙයි මෙතන කියන්නේ රජ කෙනෙකුට අයිති විජිතයක්. කියන්නේ රාජ්‍යයක්. රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ කරුණු හතකින් දක්ෂ වෙන්න ඕන කියනවා ඒ රාජ්‍ය ආරක්ෂා කරගන්නට. ඒ කරුණු හත සම්පූර්ණ වුණොත් ඒකට කියනවා ආරක්ෂිත රාජ්‍යයක් සහිත රට කියලා. හැබැයි පරිපූර්ණ ආරක්ෂාවක් හදාගන්න නම් තවත් අභ්‍යන්තරික කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා වික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කර ගන්නටත් කරුණු හතක් මුලින්ම සම්පූර්ණ කරන්න ඕන. අභ්‍යන්තරික කරුණු හතරක් සම්පූර්ණ කළොත් ඒක පරිපූර්ණ ආරක්ෂිත ජීවිතයක් හැටියට තථාගතයන් වහන්සේ හඳුන්වනවා. එහෙමනම් පින්නතුනි මේ දේශනාව හොඳට හිතට ගත්තොත් ඇත්තටම අපට අපාය නොවැටෙන්න පුළුවන්. මොකද ධර්මයේ තුලින් පිළිසරණ හදාගන්න අවශ්‍ය කරන විශාල කාරණා රාශියක් මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ අපට කියලා දෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ සතු වෙන්න ඕන පළවෙනි අංගය තමයි ඒචිකා ස්තම්භයක් තියෙන්න ඕන. ඒචිකා ස්තම්භය කියලා කියන්නේ ඇත්තටම ගල් කණුවක්. ඉතින් ගල් කණුවක් අවශ්‍යයි කියලා කියන්නේ පින්නතුනේ මේ මේ සහලති ඉන්ද්‍ර කීලය ගැන. ඉන්ද්‍ර කීලය කියලා කියන්නේ අපේ හිතම අඩි 20ක් මෙගල් කණු උසයි. අඩි 10ක් පොළොවට දානවා. ඒකට පේන්න තියෙන අඩි 10යි. සිවුදිකින් මොන විදිහේ හොලඟක් ආවත් මේක හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ උස ගල් කණුවක්. මේකෙන් වෙන සේවය තමයි ප්‍රයෝජනේ තමයි මුලින්ම මේක රටක් කියලා හඳුනගන්න දෙයි. එහෙමනම් ඒ රටේ දඩය කොඩිය දාන්න ඒ වගේම සතුරු ආක්‍රමණයක් ආපුවාම ඈත බලන්න මේ ගල් කණු අවශ්‍යයි කියනවා. එහෙමනම් පළමු කාරණේ තමයි ඒචිකා ස්තම්භයක් තියෙන්න ඕන. දෙවැනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාारण පරිකා පරිකාව කියලා කියන්නේ මේ රාජ්‍ය වටේට ගැඹුරු පළල් දියගලක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් අපේ රට නම් මුහුදෙන් වට වෙලා තියෙන්නේ. නමුත් සමහර රාජ්‍යයන් කියනවා ගොඩබිමින් තමයි වෙන් වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ හැමදේම දන්නවනේ. සතුරු ආක්‍රමණයක් ආවොත් එකපාරට මේ රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් බාධක නැත්තම්. දැන් මේ පින්නතුලා දන්නවා දැන් මේ පසුගිය කාලේ අපේ රටේ සුද්ධයක් තිබුණානේ. ඒ වෙලාවේ සතුරන් මොකද කළේ? හමුදාවන්ගේ ගමන් මඟ වළක්වන්න විශාල දියාගල් කැපුවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රට වටේටම ගැඹුරු පළල් දියාගලක් තියෙන්න ඕන. ඒක සතුරන්ට එක පාරටම මේ රටට ඇතුල් වෙන්න බෑ. ඒකට කියනවා පරිකාව. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා අනුපරයාය පත. අනුපරයාය පත කියලා කියන්නේ අර දියාගලට මෙහා පැත්තෙන් හොඳ පාරක් තියෙන්න ඕන. වාහනයක් යන්න පුළුවන් විදිහට ඉස්සර කාලේ නම් අස්ව කරත්තයක් යන්න පුළුවන් විදිහට පාරක් තියෙන්න ඕනේ රට වටේට. ඉතින් කෙරෙන ප්‍රයෝජනය තමයි රට තුළ හෝ බාහිරව මොනවා හරි කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව හොඳට විමසිලිමත් වෙන්න පුළුවන් ඒ වගේ පාරක් මාර්ගයක් තියෙනවා නම්. ඒකට කියනවා අනුපරයාය පත. ඊළඟට හතරවෙනි කාරණය ආයුධං සංචිතං ඒ කියන්නේ රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ සතු වෙන්නට ඕන හොඳ අවිගබඩාවක්. ආයුධ ගබඩාවක් නැත්නම් මේ රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වුණොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අවි නැහැ. එහෙමනම් රාජ්‍යරුව දක්ත වෙන්න ඕන සතුරු ආක්‍රමණයක් ආවොත් ඒක මැඩ පවත්වන්න අවශ්‍ය අවශ්‍ය අවි විශාල වශයෙන් ගබඩාවක් තියෙන්න ඕනේ. ඒකට කියන ආයුධං සම්සිතං කියලා. ඊළඟට පස්වෙනි කාරණය තමයි බහු බලකාය. ආයුධ තිබ්බට බෑනේ. විශාල බලකායක් එන්න ඕන. චතුරංගනී සේනාව. ජාද වගේ නම් පාබල නාවික ගුවන් මේ විශාල හමුදාවට පිරිසක් මේ රාජ්‍ය සතු වෙන්න ඕන. එහෙම නැති වුණොත් අවි කොච්චර තිබුණත් පිරිස් බලේ නැත්තම් රට රට ගන්න බෑ. ඊළඟට පින්නතුනේ හයවෙනි කාරණේ තමයි දෝආරිකෝ. දෝආරිකෝ කියලා කියන්නේ දොරටු පාලකේ. ඉස්සර රාජ්‍යයන්ගේ ස්වභාවය තමයි රට වටේටම මොන වගේ හරි ආවරණය කරලා එක තැනකින් තමයි අතුරු විම පිටවීම තියෙන්නේ. ඉතින් මෙතන ඉන්නවා දක්ෂ ඥානවන්ත දොරටු පාලකේ. ඉතින් මේ අඥාන කෙනෙක් හිටියෝ ඕනම සතරෙකුට මේ දොර මේ දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි ඥානවන්ත කෙනෙක් හිටියොත් එයාට මූණ දැක්කහම තේරෙනවා මෙයා රාජ්‍යයට හිතවත්, මෙයා හිතවත්, මෙයා මොකක් හරි ප්‍රශ්නකාරයෙක් මේ විදිහට හොඳට තේරෙනවා. එහෙමනම් දක්ෂ දොරටු පාලකෙක් ඉන්න ඕන. අවසාන කාරණේ තමයි ප්‍රාකාරයන. රට වටේටම ප්‍රාකාරයක් තියෙනවා වඩාත් හොඳයි කියනවා. සුදුහුණු පිරියම් කරපු පිරිසුදු තාප්පයක්. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ වදාारणව මහණෙනි මේ කියපු කර්ම හතර මොනවද? ගල් කණුවක් තියෙන්න ඕන. ඒ වගේම රට වටේට ගියාගලක් තියෙන්න ඕනේ. ඒ වගේම රට වටේට පිරිසිදු පාරක් තියෙන්න ඕනේ. අධික බඩාවක් තියෙන්න ඕනේ. විශාල බලකායක් ඉන්නට ඕන. දක්ෂ ප්‍රතිබල දොරටු පාලකෙක් ඉන්න ඕන. ඒ වගේම රට වටේටම තාප්පයක් නැත්නම් ප්‍රාකාරයක් තියෙන්න ඕන. මෙන්න මේ කාරණා හත සම්පූර්ණ වුණොත් ඒකට කියනවා ආරක්ෂිත රාජ්‍යය කියලා. හැබැයි තථාගතයන් වහන්සේ වදාारणවා තවත් කරුණු හතරක් සම්පූර්ණ වුණොත් තමයි ඒකට රජුරුවන්ගේ රාජ්‍යය කියලා කියන්න පුළුවන්. අභ්‍යන්තරික කරුණු හතරක්. මොනවද? ඒ තමයි පළවෙනි එක ජලය. වටේට ආරක්ෂාව දාගත්තට වැඩක් නැහැ අතුලේ වතුර නැත්තම්. එහෙමනම් මිනිසුන්ගේ විශේෂිත දෙයක් තමයි අත්‍යවශ්‍ය දෙයක් තමයි ජලය. එහෙනම් ජලය තියෙන්න ඕන. ඊළඟට පින්න තුනේ ධාන්‍ය තියෙන්න ඕන. අපරන්ත භෝගත් සමග. මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය තමයි ධාන්‍ය. මාංශ භක්ෂණය නෙවෙයි නේද? එහෙමනම් ධාන්‍ය හොඳට ගබඩා කරලා තියෙන්න ඕනේ. නැත්තම් මිනිස්සු බඩගින්නේ බැරිනවා. ඊළඟට ඒ කාලේ මිනිස්යන්ට බොහෝම සමීපයි ගවයා. පස්කෝ රස දෙමින් විශාල සේවයක් මිනිස්යාට ගවයා සිද්ධ කරනවා. ඉතින් ගවයන්ට අවශ්‍ය කරන තුන ඒ වගේම ලිප් ගිනි මොලවන්න දර ආදි දේවලු තියෙන්න ඕන. අවසාන දේ තමයි මනා සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕන. සෞඛ්‍ය සේවයක් නැත්තම් අසංගතයක් ආවොත් යුද්ධකදී තුවාල වුණොත් එහෙම සෞඛ්‍ය සේවයක් නැත්තම් විශාල ජනකායක් අනතුරට ලක් වෙනවා. මෙන්න මේ காரணා හතරක් සම්පූර්ණ වුණොත් ඒකට කියනවා රාජ්ජුරුවන්ගේ රාජ්‍යය කියලා. බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි අන්න ඒ වගේමයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට මුලින්ම කරුණු හතක් සම්පූර්ණ වෙන්න ඕන. අභ්‍යන්තරික කරුණු හතරක් සම්පූර්ණ වුණොත් ඒක පරිපූර්ණ ආරක්ෂිත ජීවිතයක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් මේ පින්නතුල්ලා හැමෝම මහා කාලයක් අපි කවුරු ජීවත් වෙන්නේ නැහැ. ඇත්තට දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරලා බලනකොට සමහර දිව්‍ය ලෝකවල පින්නතුනේ ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට අපේ ආයෙත් ඉවරයි. දැන් බලන්න සාතුම් මහරජික දිව්‍ය ලෝකයේ ඒ කියන්නේ කුඩාම පහළම දිව්‍ය ලෝකේ. ඒකේ දිව්‍ය වර්ෂ 500ක් තියෙනවා. චාතුම් මහරජකි. ඊළඟ එකේ 1000යි. ඊළඟ එකේ 2000යි. ඊළඟ එකේ 4000යි. ඊළඟ එකේ 8000යි. ඊළඟ එකේ 16000යි. එහෙම තමයි දිව්‍ය ලෝකවල ආයුෂ වැඩි වෙන්නේ. සුද කුඩාම දිව්‍ය ලෝකේ අපි ළඟට ඉන්න එක කියලා හිතන්නකෝ. දිව්‍ය වර්ෂ 500යි. ඒක මනුස්ස වර්ෂ වලින් හදලා ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. එතකොට බලන්න කුඩාම දිව්‍ය ලෝකේ ආයස අවුරුදු 90 ලක්ෂයක් අපිට අවුරුදු 100ක්වත් නැහැ. සාමාන්‍යයෙන් බලන්න මේ කාලයේ ගෙවෙන වේගය අපට හොයන්න බෑ. ඒක අපිට නවත්තන්නත් බෑ. අපි ඉපදිච්ච ඩායබලාම වේගවත් ගමනක් දුවනවා. කොහෙටද දුවන්නේ? අපි මේ වේගවත් ගමන දුවන්නේ පින්නතුනේ මරණයට. දැන් බලන්න මේ බණ කියපු මේ කාලේ අපි හිතමු දැන් විනාඩි කිහිපයක් ගත වුණා. බණ කියන මමත් බණ කියන ඔබත් විනාඩියෙන් විනාඩියට තත්පරෙන් තත්පරයට මරණය කරා ලං වුණා. කාටවත් සලකන්න බෑ. හැබැයි මෙවැනි සූත්‍ර දේශනා අපි හිතට ගත්තොත් ගෙවෙන කාලෙන් නොගෙවෙන ශක්තියක් ඇති කර ගන්න පුළුවන්. එහෙනම් මේ හැමෝම කැමති ජීවිතයට පිළිසරණ හදාගන්න. එහෙනම් මේ කාරණා හත හොඳට හිතේ තියාගෙන ජීවිතයට මේ කාරණා ටික ගලපගත්තොත් අනිවාර්යයෙන්ම පිළිසරණ නැකවරණේ හදාගන්න පුළුවන්. එහෙමනම් ජීවිතයකට ධර්මයෙන් ආරක්ෂාව හදලා දෙන පළවෙනි දේ තමයි මොකද්ද? සද්ධාව. ශ්‍රද්ධාව නැතුව නම් අපට ගමනක් නැහැ. දැන් බලන්න මම මේ පින්නතුල්ලා ආමන්ත්‍රණය කළේ කොහොමද? ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. සාමාන්‍ය මං විතරක් නෙවෙයි ඕනම බණ කියන ස්වාමීන් වහන්සේ නමක් ඒ දායක ඇත්තන්ට ශ්‍රද්ධාව තිබුණත් නැතත් ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. ඒ මොකද ශ්‍රද්ධාව නැතුව අපට ඉස්සරහක් නැහැ. අපිට ගමනක් නැහැ. අපිට ශ්‍රද්ධාව නැත්නම් බණ අහන්න බෑ. ශ්‍රද්ධාව නැත්නම් සිල් රකින්න බෑ. ශ්‍රද්ධාව නැත්නම් දානයක් දෙන්න බෑ. මොනම විදිහේ කුසලයක්වත් කරගන්න බෑ ශ්‍රද්ධාව නැත්නම්. එහෙමනම් රාජ්‍යයක් ආරක්ෂා කරගන්න අංකයකට ගල් කණුවක් අවශ්‍යයි වගේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අංකයකට අවශ්‍ය කරන්නේ මොකද්ද? සද්ධාව. එහෙමනම් සද්ධාව කියන එක පිළිතුර හොඳට දානවා. සද්ධාව කියලා කියන්නේ මොකක්ද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයටයි සද්ධාව කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපිට කොහොමද තේරුම් ගන්න පුළුවන්? ධර්මයේ තුලින්. බුදුරජාණන් වහන්සේ දා වක්කලි ස්වාමීන් වහන්සේට වදාළේ වක්කලි මාව හඳුන ගන්නට ඕන නම් මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. ඒකට අද අපිට බාධාවක් වෙනවද? නෑ. දැන් බලන්න පින්නතුනි මේ සූත්‍ර පිටකේ අරගෙන ඉතින් එක සූත්‍ර දේශනාවක් කිව්වහම කියවුවාම අපිට තේරෙනවා අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න තියෙන එකම දේ තමයි ධර්මය. එහෙනම් අපි ධර්මය හොඳට ඉගෙන ගන්න ඕනේ. ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න පින්නතුනි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. එහෙමනම් ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න කෙනෙකුගේ ශ්‍රද්ධාව නැති වෙනවා නම් එයා ඒක විෂයක් හැටියට නිකන් ඔහේ ඉගෙන ගැනීමක් විතරයි. එහෙම නෙවෙයි යෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි අපි මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් එහෙමනම් අපේ ජීවිතයට පූර්ණ රැකවරණය හදා ගන්නට අවශ්‍යම කරන දේ මොකක්ද? ශ්‍රද්ධාව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධා බීජං. සද්ධාව කියන කියන්නේ බීජයක් වගේ. මොකද බීජයක් නැතුව පැල හැදෙන්නේ නැහැ. එහෙනම් පැල හැදෙන්න නම් බීජයක් තියෙන්න ඕනේ. ඊළඟට සද්ධාව ධනයක් හැටියට, සද්ධාව බලයක් හැටියට, සද්ධාව ඉන්ද්‍රියක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. එහෙමනම් පින්නතුනි අපිට මේ ශාසනයෙන් වැඩ ගන්නට අපේ ජීවිතයට පූර්ණ රැකවරණය හදා ගන්නට සද්ධාව කියන එක උදට තියුණු කර ගන්න ඕන. දැන් බලන්න සාමාන්‍ය මහා සැප සම්පත් තියෙන දිව්‍ය ලෝකවල දෙවියෝ සුත වෙන්න හදනකොට නිමිති පහළ වෙනවා. ඒ දෙවියෝ දැන් මෙහි වගේ නෙවෙයිනේ. මෙහෙනම් කෙනෙක් මරුණා මෝර්ත ශරීරයක් තියෙනවා. දිව්‍ය ලෝකෙ එහෙම නැහැ. කපුරු පිට්ටුවා වගේ. ඒකනේ ඒකට දිව්‍ය ලෝක කියන්නේ. දැන් මෙහෙනම් මොනවා හරි දෙයක් වාහනයක් ගන්න නම් හිතුවට හම්බෙන්නේ නැහැ. ඒකට මහන්සි වෙන්න ඕන. හැබැයි දිව්‍ය ලෝකෙ හැම නෙවෙයි වාහනයක් හිතනකොට වාහනයක් පහළ වෙනවා. ඒකයි දිව්‍ය ලෝකෙ හැටි. හැබැයි ඔය දිව්‍ය ලෝකයේ පින්නතොනි ඒ දෙවියන් චුත වෙන්න හදනකොට නිමිති පහළ වෙනවා. ඒ දෙවියන්ට දිව්‍ය භෝජනේ අප්‍රිය වෙනවා. ඊළඟට දිව්‍ය ශරීරයෙන් දාඩිය ගලනවා. එහෙනම් දෙවියන්ගේ ශරීරයෙන් දාඩිය ගලන්නේ නැහැ. හැබැයි චුත වෙන්න කිට් වෙනකොට දාඩිය ගලනවා. ඊළඟට අර කරේ දාගෙන ඉන්න මල් මාලා තර වෙනවා. නන්දන වනයේට යන්න හිතෙන්නේ නැහැ. මේ වගේ නිමිති පහළ වෙනකොට ඒ දෙවියා දෙවඟන දන්නවා මං චුත වෙන්නයි හදන්නේ. අර සම්පත්තිය දාලා එන්න අමාරුයි. පැත්තකට වෙනා දුකසේ ඉන්නකොට අනිත් දෙවිවරු ළඟට ගිහිල්ලා කියන ඔයා දුක් වෙන්න එපා. ඔයා මේ ලෝකෙන් දිව්‍ය ලෝකයට යන්න. ඒක දිව්‍ය දිව්‍ය ලෝකය කියලා කියන්නේ කොහාටද? අපේ මේ මනුස්ස ලෝකයට. අපි දිව්‍ය ලෝකය කියන්නේ අපි හිතන දිව්‍ය ලෝකයට. ඇත්තටම පින්නත මේ මනුලව බුද්ධ ශාසනයක් පවතින කාලයක සැබවින්ම මේක දිව්‍ය ලෝකයක් තමයි. මොකද ඔය දිව්‍ය ලෝක හයටම යවන කේන්ද්‍රස්ථානය තමයි මෙතන. බ්‍රහ්ම ලෝක 16ටම යවන කේන්ද්‍රස්ථානය තමයි මෙතන. ඊළඟට බුදුරජාණන් වහන්සේලා බිහි වෙන්නේ මේ මංගලව. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ මනුස්ස ලෝකේ. එහෙමනම් නියම සුගතිය තමයි මේ මනුස්ස ලෝකේ. අර දෙවියෝ කියන ඔයා මේ ලෝකෙන් සුගතියට යන්න සුගතියට ගිහිල්ලා අසම වූ ලාභේ ලබන්න. මොකක්ද අසම වූ ලාභේ? සුලභාද ලාභං ලබ. අසම වූ ලාභේ ලබන්න ඊලාභේ තමයි සද්ධා ලාභේ. එහෙමනම් පින්නතුනි මේ සද්ධාව දිනු කරගන්න මේක කොච්චර බණ ඇහුවත් යෝනිසෝ මනසිකාරය නැත්තම් අපිට මේක බලෙන් කාගවත් ඇඟට දාන්න බෑ. එහෙමනම් අපේ ජීවිතයේ යථාර්ථය අපි තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය හොඳට ගලප ගන්නකොට සද්ධාව ඇති කරගන්න මූලික පාර හැදෙනවා. මොකද බණ අහනකොට තමයි සද්ධාව ඇති වෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතයේ පිළිසරණ හදාගන්න අංක එකට අවශ්‍යයි මොකද්ද? සද්ධාව. දෙවැනි කාරණේ තමයි ලැජ්ජාව. මෙතන මේ ලැජ්ජාව කියලා කියන්නේ යමක් ඉදිරිපත් කරන්න තියෙන ලැජ්ජාවටවත් ඒ වගේම කෑම ටිකක් අන්න කිව්වොත් අනේ බෑ කියන එතන තියෙන ලැජ්ජාවටවත් නෙවෙයි. මෙතන ලැජ්ජාව කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න තියෙන ලැජ්ජාව. අද සමාජයේ බලන්නකෝ පින්නතොලි මේ ලැජ්ජාව සමහරුන්ට ගෑවිලාවක් තියෙනවා. Taman කියපු බොරු සභාවක් මැද්දට ඇවිල්ලා මම මෙහෙම බොරුවක් කිව්වා ඔක්කොම අහුණා කියලා උජාරුවට කියනවා. ඒ කියන්නේ ලැජ්ජාවක් ගෑවිලාවක් නැහැ. Tamanට කේන්ති ගිහිල්ලා කියපු පරුෂ වචනයක් කියන්නේ නැද්ද මිනිස්සු? මම මෙන්න මෙහෙමයි කිව්වේ කියලා. ලැජ්ජාව නැහැ. අර බලන්න කයෙන් වචනේ වැරදි කරන්න ලැජ්ජ නැහැ. ඊළඟට බලන්න තමන් බොන ප්‍රමාණය මම බෝතලයක් බොනවා එකහමාරක් බොනවා මට ඌට වඩා බොන්න පුළුවන් කියන්නේ නැද්ද කියනවා ඒ කියන්නේ ලැජ්ජාව ගෑවිලාවක් නැහැ එහෙමනම් මේක ලෝකපාලක ධර්මයක් තමන්ගේ ජීවිතේට පිළිසරණ රැකවරණය හදාගන්න ඕන නම් කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජා වෙන්න ඕන. අන්නේ ලැජ්ජාව තමයි හිරි කියලා කියන්නේ. ඒකට දෙවෙනි කාරණේ තමයි ජීවිතයට ආරක්ෂාව හදලා දෙන මේ ලැජ්ජාව. තුන්වෙනි කාරණේ තමයි බය. ඒකට කියන ඔත්තප්පේ කියලා. ඒක බය කියලා කියන්නේ මේ හොල්මන් වලට තියෙන බයද? නෑ. මෙතන බය කියලා කියන්නේ අර විදිහමයි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බයයි. දැන් බලන්න මේ බය ඇති කරගන්න අපිට කොච්චර මාර්ග තියෙනවද? දැන් මිනිස්යන් හැටියට බලන්න දැන් මිනිස්සයෝම ගත්තාම මොනතරම් විවිධත්වයක් තියෙනවද බලන්න මිනිස්සුන්ගේ. දැන් මේ පාරට බැස්සහම මොනතරම්නම් අංග විකරයි ඉන්නවද? බොහොම හැම වෙලෙම ලෙඩ ගොඩවල්. ඒ වගේම අංග විකලයි. ඉතින් අපිට බය ඇති කරගන්න බැයිද? පුළුවන්. අනේ සංසාරයේ සත්ව හිංසාව කළා, සත්ව ඝාතන කළා. ඒ නිසා තමයි දැන් මේ අංග විකල වෙනා ඉපදලා තියෙන්නේ. අනේ මම නම් සත්ව හිංසාවක් කරන්නේ නැහැ කියලා බය ඇති කරගන්න පුළුවන්. බලන්න පින්නතුනේ ජීවිතේටවත් හරියට කැම වේලක් කන්නේ නැතුව පාරක් ගානේ යතිනවා. ඉල්ලනවා. යාචකයෝ. ඇයි ඒ? ඉන්න තැනක් නැහැ. විතර සැනසෙල්ලක් නැහැ. ගතට හරියමං වස්ත්‍රයක් නැහැ. ඇයි ඒ? සසර හොරකම් කළා. ඉතින් අන්ත අසරණ වෙලා ඉපදුනා. බය ඇති කරගන්න බැයිද? පුළුවන්. පින්නතුනේ මේ හැම දෙයකටම හේතුවක් තියෙනවානේ. තථාගත ධර්මයේ ඒකයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. මේ ධර්මයේ තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකම හේතුවක් තියෙනවා. ඊළඟට බලන්න බොහොම අසාර්ථක ජීවිත ගත කරන අය ඉන්නවා. හේතුව කාමයේ වර්ධනය හේතුණා. ඊළඟට මේ පින්න තුල දැකලා තියෙන ඕන තරම් ගොඩෝ නේද? එයාට මේ අපහාස කරනව නෙවෙයි අපි හිතින් බිය ඇති කර ගන්නවා. අනේ සසර බුරු කියලා කියනවා දැන් කතා කරගන්න බෑ. බලන්න තමන්ගේ අදහසක් අතින් පයින් කියන්න වෙනවා කියලා කියන්නේ කතා කරන ලෝකයේ තුල තමන්ට කතා කරගන්න බෑ. ඉතින් බය ඇති කරගන්න බැයිද? පුළුවන්. ඊළඟට බලන්න කොච්චරනම් උමුතු අය ඉන්නවද? ඒ කියන්නේ පිස්සු හැදිච්චයි දැකලා තියෙනව නේද? හේජි, ඒ වෙලා තියෙන. සසර මත් අතුරු බිව්වා මුතු වෙන්න නෙමෙයි දෙවි. මුතු වෙලාම ඉපදලා තියෙනවා. මොලේ කලඳක් නැහැ. ඒතර බය ඇති කරගන්න බැරිද? පුළුවන්. එහෙමනම් කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න අපි බය වෙන්න ඕන. ඒක දැන් කරුණු තුනයි. අන්තයකට සද්ධාව, ලැජ්ජාව, බය. හතරවෙනි කාරණය මොකක්ද? රාග්‍යයක් නම් මොකද්ද කිව්වේ? අවිගබඩාවක්. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අත්‍යවශ්‍යම දෙයක් තමයි බෞසුතකම. බෞසුතකම කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය. ධර්මය හොඳට අහන්න ඕන, මතක තියාගන්න ඕනේ, ධර්මයේ පාඩම් කරන්න ඕන. ඒ වගේම ධර්මයේ ගැටලුක් තැන් තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ධර්මයේ එක එක්කෙනාට උගන්වන්න තව පුළුවන් හැකියාව තියෙන්න ඕන. මෙන්න මේ බහුසුතකම අපිට හරීම වටිනවා. දැන් බලන්න මේ අවිගබඩාවක් තියෙන සතුරු ආක්‍රමණයක් ආවොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. එහෙමනම් අපේ ජීවිතයේ කෙලසන් දෙන සතුරු ආක්‍රමණ තමයි රාගය. රාගය එනකොට ධර්මය නැති කෙනා රාගයට යට වෙනවා. ඒකම ඔටුන්න කරගෙන ඒකම හිත හිතා ඉන්නවා. ඉතින් පින්නතුනේ ඒ තුළ ඉන්නකොට යා සම්පූර්ණයෙන් පිරිහිලා යනවා. ඇයි අවිනය ළඟ? ඊළඟට බලන්න ඊළඟට උන කේන්තිය තරහ ද්වේෂය ද්වේෂය කිව්වහම ඉතින් ව්‍යාපද්ධති විනාශසති කියන චිත්තම් සම්පූර්ණයෙන්ම හිත විකෘති වෙන දේ තමයි තරහ. දැන් Taman ළඟ මේ තරහ එනකොට ධර්මේ නැත්තම් මොකද වෙන්නේ? දවස පුරාම කේන්තියෙන් ඉන්නවා. එහෙම නැද්ද? සමහර මාස ගණන් වෛරක්කාරකමට මේක බැඳගෙන දුවනවා. ඒ ධර්මයක් නැහැ. එයා හිතන්නේ කේන්ති ගැනීමම තමයි හොඳ කියලා. Taman ළඟ දහම් අපි නැහැ. අවිගබඩාවක් නැහැ. ඊළඟට බලන්න පින්නතුන් ඊර්ෂ්‍යාවක් කෙනකොට ධර්මයේ දන්නේ නැති කෙනා පැල් බැඳගෙන ඊර්ෂ්‍යා කරනවා. ඊළඟට හිත වික්ෂිප්ත වුණාම ධර්මයෙන් නැති කෙනා තවත් වික්ෂිප්ත වෙනවට තමයි කරන්නේ. නමුත් බලන්න ධර්මයේ ළඟ තියෙනවා නම් රාගය එනකොට පු탁ජනකමට රාගයට අහු වෙන්න පුළුවන්. හැබැයි එයා පස්සේ හරි කල්පනා කරනවා මේකට මම මෙහෙම කළා හරියන්නේ නැහැ. මේකට තියෙන එකම ප්‍රතික්‍රියාව තමයි බෙහෙත තමයි අසුබය මෙනෙහි කරන්න ඕනේ. බලන්න රාගය එනකොට ධර්මයේ දන්න කෙනා සුභේ දානව රාගයටපත් වෙනවා. දැන් බලන්න ධර්මයේ දන්න කෙනා දැන් දහම් ගබඩාවේ අවි තියෙනවා. ගැළපෙන ගැළපෙන අවි තෝරගෙන ප්‍රතිප්‍රහාරය එල්ල කරනවා. නප්පේ තාදි සම්මිත්තං යථා කායගත ආසති. රාග ප්‍රහාණයට තියෙන හොඳම අවිය තමයි මොකද්ද? අසුභය. ඒක දන්නත්නම් කරන්න බෑනේ. දන්නත්නම් කරන්න බෑ. ඊළඟට බලන්න තරහක් ඇති වුණාම තමන්ගේ දහම් ගබඩාවේ අමි තියෙනවා. කෙලින්ම දානවා මෛත්‍රී අවිය. මෛත්‍රිය දාපු ගමන් ඉවසීම දාපු ගමන් කන්ති බලම් බලානිකන් ලොකුම බලෑනිය තමයි ඉවසීම. දාපු ගමන් පින්නතුන තරහ යටපත් වෙනවා. බලන්න ධර්මයේ ළඟ තියෙනකොට තියෙන ප්‍රයෝජනෙ. ඊළඟට ඊර්ෂ්‍යාව ඇති වෙනකොට මුදිතාව ගේනවා. හිත වික්ෂිප්ත වෙනකොට බෝධින් වහන්සේ නමක් ළඟට හරි ගිහිල්ලා ආනාපාන සතිය ටිකක් ප්‍රගුණ කරනවා. ඒ ඉතින් ධර්මයේ Taman ළඟ තියෙනවා. දැන් ධර්මයේ නැත්තම් ඔන්න මොකද කරන්නේ? මත් පතර ගොඩක් ගෙනල්ලා බීලා මේ ප්‍රශ්නේ තවත් දෙගුණ තෙගුණ කරගන්න. එතකොට බලන්න ධර්මය අපට තියෙනවා කියලා කියන්නේ ඒකේ වටිනාකම කියන්න බෑ. එහෙමනම් ධර්මයේ ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන අද විශේෂයෙන්ම පින්නතුනි මේ ධර්මයේ පාඩම් කිරීම අපි කරන්න ඕන. මොකද සාරා සංකේජී කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ අවබෝධ කරගත්ත ධර්මය අපිට කටපාඩම් කරගන්න පුළුවන් කියලා කියන්නේ ඒක කොච්චර දුක දෙයක්ද? අද ගත්තොත් තේරවාද ධර්මයේ තියෙන රටවල් අතර බුරුම රටේ කියන ලොකුම විභාග විභාගයේ තමයි ධර්මයේ කටපාඩම් කරන්නේ. මුළු ත්‍රිපිටකයේම දරාගත් ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ තුන් හතර නමක් ඉන්න බුරුමේ. එක පිටකයක් දරාගත් ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. එතකොට බලන්න මේ රටේ වැඩේ මේ ධර්මයේ පාඩම් කරන එක. දැන් බලන්නකො අපි එක ජීවිතයකට අවශ්‍ය දේවල් මේ පුංචි දරුවෝ කොච්චරනම් මහන්සි වෙගෙන ගන්නවද? සෑ චිත්තේ නිදි වරාගෙන ඉගෙන ගන්නවා. ඉතින් මැරෙන කන්නේ ඔය ටික. ඉතින් මුළු සංසාරයටම අවශ්‍ය මේ ධර්ම ඉගෙන ගන්න එහෙම ලොකු ඕනකමක් නැහැ. දැන් බණක් වුණත් ගෙදරදී බොහෝ දිනාට බණ පිළිවෙලට අහන්නේ ඉතින් ওই බණ දාලා තියෙන බණ ඇහෙනවා. කෑල්ලක් ඇහෙනවා, කෑල්ලක් ඇහෙන්නේ නැහැ. නමුත් පින්නතුන් එහෙම නෙවෙයි ගිහියන් හැටියට මෙයාට වැඩ තියෙනවා තමයි. නමුත් බණ දෙකක් හරි පිළිවෙලට අහන්න ඉගෙන ගන්න ඕනේ. මොකද බණ ඇසීම කියලා කියන්නේ නිවන් දොරටුවක්. නිවන් දොරටු පහෙන් එකක් නේ. බණ කීමත් නිවන් දොරටුවක්. බණ ඇසීමත් නිවන් දොරටුවක්. එහෙමනම් පින්නතුල්ලා මේ බහුසුත භාවය හොඳට ඇති කර ගන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ පිරිසරණ හදලා දෙන හතරවෙනි කාරණය. පස්වෙනි එක තමයි වීරිය. දැන් රාජ්‍යයකට නම් අවශ්‍ය එක්ක ලොකු බලකායක්. ජීවිතයකට ධර්මයෙන් පිළිසරණ හදාගන්න අවශ්‍යම දේ තමයි වීරිය. මොකක්ද වීරිය කියලා කියන්නේ? මේ අපේ පය හරියටද? නෑ. වීරිය කියලා කියන්නේ සරල වශයෙන්ම තේරුවොත් දැන් මේ අත්මේ බනහනවානේ. සුදු ඇඳගෙන මගේ දිහා බලාගෙන බොහොම ඕනාකමෙන් බනහනවා. මට කියන්න පුළුවන් ද මෙතන ඉන්න හැමෝම කුසල් සිතින් බනහනවා කියලා. බෑ. කය මෙතන කියලා හිත වෙන කොහරි තියාන බනහන්න බෑද? පුළුවන්. දැන් ගෙදර ගැන හිතන්න පුළුවන්, යනකොට කරන දේවල් ගැන හිතන්න පුළුවන්. එහෙම අයට වීරිය නැහැ. වීරිය කියලා කියන්නේ දැන් මේ ස්ථානට ආවා, නික පන්සලක්. දැන් මේ ස්ථානට ඇවිල්ලා වන්තනික ධර්ම වෙන්න පුළුවන්. ඔන්න කාකගේ ඇඳුමක් දැකලා බලන්න අරයා පන්සලට ඇඳලා ඉන්න තියෙනදී ඕවා හිතෙනවා නම් වීර්ය බිඳුවක්වත් නැහැ. අපි ආවේ අපේ වැඩේ කරගන්න, අපි ආවේ බණහන්න. ඒ ධර්මාරම්මණය කිරීම ඉත තියාගෙන බණ ටික අහන්න පුළුවන් නම් අන්න යාට වීර්ය තියෙනවා. වීර්ය කියලා කොටින්ම කියන්නේ අකුසල යටපත් කරන්න කුසල් උපදවා ගන්න තියෙන ශක්තියටයි වීර්ය කියලා කියන්නේ. එහෙමනම් මේ වීර්ය කියන එක තථාගත ධර්මයේ තුල පින්නතුන විශේෂ চৈতසිකයක්. දැන් බලන්න අර සතිපට්ඨාන සූත්‍රයේ දින හතකින් වුණත් නිවන් දකින්න පුළුවන් කෝ හැබැයි කරුණු තුනක් තියෙන්න ඕන කියනවා. ඒ පළවෙනි කාරණය තමයි වීර්ය. ආතාපි සම්පදානෝ සතිමා. ආතාපික වෙන දෙයක් නෙවෙයි නැගී සිටි වීර්ය. එනම් මේ වීර්ය හොඳට හදා ගන්න ඕනේ. බලන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වීර්ය මොනතරම් දැන් කීපයක සඳහන් වෙනවා. දැන් අපි ගත්තාම මුලින්ම සතර සතිපට්ඨාන. ඊළඟට සතර සම්මා ප්‍රධාන කියන්නේ තනිකර වීර්ය. ඊළඟ සතර irdipaadවල විරි irdipaadය කියන්නේ වීර්ය. ඊළඟට ඉන්ද්‍රිය ධර්මවල විරි ඉන්ද්‍රිය, බල ධර්මවල බල ඉන්ද්‍රිය. ඊළඟට පින්නතුනේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා වායාම කියන්නේ වීරිය. බොජ්ජංග ධර්මවල විරිය සම්බොජ්ජංගය කියන්නේ වීරිය. ඒකට බලන්න වීරිය කොච්චර අවශ්‍යද කියලා. එහෙමනම් මේ වීරිය හදාගන්න ඕන අකුසල යටපත් කරන්න කුසල් උපදවා ගන්න තියෙන ශක්තියටයි වීරිය කියලා කියන්නේ. එහෙමනම් මේක දන්නවන්නේ මේ ලෞකික ජීවිතයක් උනා සාර්ථක කරගන්න වීරිය නැතුව බෑ. සාමාන්‍යයෙන් ওই දියුණු වෙච්ච හැම කෙනෙක්ම පින්නතුලි පස් කාල හරි තැනට එනවා කියන ඒ ශක්තිය තිබෙච්ච මිනිස්සු තමයි අද ලෞකික වශයෙන් උනත් දියුණු වෙලා තියෙන්නේ. එහෙමනම් ලෞකික ලෝකෝත්තර කියන ව්‍යාර්ථය මෙහපත් කරගන්නට වීර්ය අවශ්‍යයි. ඒක පස්වෙනි කාරණය. රාජ්‍යයක් ආරක්ෂා කරගන්න අවශ්‍යයි කිව්ව දුරට පාලකයෙක්. හැබැයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න මම දකින මේ සූත්‍රයේ මම දකින වකිනාම දෙයක් තමයි සතිය. බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න සිහිය අවශ්‍යයි. පින්නතුනේ අපි භාවනා කරනවා කියලා කරන්නේ වෙන දෙයක් නෙවෙයි සිහිය දිනු කිරීම. දැන් බලන්න ඔය සතර සතිපට්ඨානවල කායානුපස්සනා කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. මොකටද අවබෝධ කරගන්න. වේදනානුපස්සන විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න. චිත්තානුපස්සන සිත පිළිබඳව සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න. එබැයි සතිපට්ඨාන සිහිය පිහිටුවීම. එහෙමනම් මේ සිහිය තියනවා නම් කුසල් බවන්න පුළුවන්. සිහිය නැතිකම නිසා තමයි දැන් අපි මේ අකුසල් කරගන්නේ. දැන් බලන්න මේ විඳින වේදනාව පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් දකින රූප පිළිබඳව සිහිය තියෙනවා නම් අහන ශබ්ද පිළිබඳව සිහිය තියෙනවා නම් කුසල් මවන්න බැරිද? පුළුවන්. පින්නතුනි සිහියක් තියෙනවා නම් හරියට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. එහෙමනම් අපි භාවනා කරනවා කියලා කරන්නේ ඇත්තටම සිහිය දිනු කිරීමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මුළු ධර්මස්කන්ධය තමයි පින්නතුනි ත්‍රිපිටකය කියලා කියන්නේ. ත්‍රිපිට ත්‍රිපිටකය තුළ අද පින්නතුල දැකලා තියෙන ලොකු පොත් 57ක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙනවා. ඒ මුළු දහම් පොත් 57ේම තියෙන ධර්මය එක බලපදයකට ගත්තොත් ඒ ධර්ම පදයේ තමයි ධම් පදයේ තමයි අප්‍රමාද. කියන්නේ මුළු ත්‍රිපිටකයේම දාන්න පුළුවන් අප්‍රමාද කියන වචනේ ඇතුළට. අප්‍රමාද කියන එක තෝරනකොට මොකක්ද තෝරන්නේ? අප්‍රමාද කියලා කියන්නේ සිහිය. සිහි නොවන සති සම්පජාන. ඉතින් සිහිය තියෙනවා නම් එතන අවබෝධය තියෙනවානේ. එහෙනම් පළවෙනි චෛත්‍යයේ තමයි සිහිය. එහෙමනම් පින්නතුනි දොරට පාලකයා වගේ තමයි සිහිය තියෙන්න ඕන. ඊළඟට අවසාන කාරණේ තමයි ප්‍රඥාව. තාඥයක් නම් තාප්පයක් කියලා කිව්වා. හැබැයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව කියලා කියන්නේ උද්‍යත්තගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳ අපට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට දැන් මේ කාරණා හත කාටක් මතක ඇති. ජීවිතේ කිසිම දිනක අමතක කරන්න එපා. මේ කාරණා ටික මතක තියාගත්තොත් මේක ජීවිතයට ගලපගත්තොත් කිසිම දවසක අපාය නම් වැටෙන්නේ නැහැ. මේක බුද්ධ වචනේ නේද? මොනවද ඒ කාරණා හත? සද්ධාව, ලැජ්ජා බය දෙක, බෞසුතකම, වීරිය, ඊළඟට සිහිය වගේම ප්‍රඥාව. ඒකෝර දැන් මේ කාරණා හත තිබුණොත් ආරක්ෂිත ජීවිතයක් තමයි. හැබැයි පරිපූර්ණ ආරක්ෂාවක් හදාගන්න තව කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන. රාජ්‍යයක නම් කියවන්නේ අර ජලය, ධාන්‍ය, තෘණ, සෞඛ්‍ය සේවය නේද? ඒ වගේ ජීවිතයකට පරිපූර්ණ ආරක්ෂාවක් හදාගන්න ඕන නම් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන දිනු කරන්න ඕන. පින්නතුනි මේ නීවරණ ගොඩේ දෙගෙන යථාර්ථය දකින්න බෑනේ. ඒ කියන්නේ රාගය, ද්වේෂය, මේ අලස කම්මැලිකම්, මේ පසුතැවිලි ආදී දේවල් ඊළඟට මේ සැකය මේවා තියාගෙන යථාර්ථයක් දකින්න බෑනේ. සාමාන්‍යයෙන් මේ අපිට පොතක් පතක්වත් ඉගෙන ගන්න පුළුවන් ද අධික රාගයක් ඔළුවේ තියෙනවා නම්. බෑනේ. අධික තරහකින් ඉන්නකොට පොතක් පතක් කියවලා ඒකේ තියෙන අදහස ඔළුවට ගන්න පුළුවන්ද? බැහැ. එහෙමනම් මේ අල්ලන්න අමාරු අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලන්න පුළුවන්ද මේ නීවරණ තියාගෙන? බැහැ. නීවරණ කියලා කියන්නේ කෙලින්ම නිවන වලක් කරනවා. කුසල් සිත් වහලා දානවා. එහෙමනම් මේ ධ්‍යාන තුලින් කරන්නේ නීවරණ යටපත් කරන එක. නීවරණ යටපත් කරලා බොහෝම සාමකාමී හිතෙන් කෙලෙස් රහිත හිතෙන් තමයි අපට යථාර්ථය දකින්න පුළුවන්. එහෙමනම් මේ ධ්‍යාන හතර උපදවාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය අපට දකින්න අවස්ථාව තියෙනවා. එහෙමනම් මේ සූත්‍ර දේශනාව ඇත්තටම අපේ ජීවිතවලට මහා ආලෝකයක්. ධර්මයේ ගන්න කෙනාට යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට මේ සූත්‍ර දේශනාව සැබවින්ම මහා ලෝකයක්. ඒ නිසා මේ පින්වත් හැම දෙනාටම මේ ජීවිත ධර්මයෙන් ආරක්ෂා කර ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු යහපත වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. දෙවියන්ටයි සමස්ත ලෝකයාට අවීචියේ පතම් බවාග්‍රේම දක්වා විසෙන සිරසත් ප්‍රජාවට අපි හැමෝටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්ෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං තරන්ති සම්මා සම්බුදු සරණයි